බෞද්ධයා ගුවන්විදුලිය ඔබ වෙත ගෙනෙන ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩම අවදාළ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම එක්ව සාදුනාදයක් පවත්වා පිළිගනිමු සාධෝ සාධෝ සාධෝ සුපින්වත්නි අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වයන් ලබා දී තිබෙන්නේ අංක 450න් 1A ඔරෙන්ජිල් වත්ත ඉහළ බියන්විල කඩවත පදිංචි MDA තෙරේසා උපාසිකා මාතාව ඒ වගේම දෙවන දායකත්වය මාතලේ අගලවත්ත පාර අංක 45 දරන නිවසේ පදිංචි සුමිත්‍රා සූර්යාරච්චි මහත්මිය තුන්වන දායකත්වය මණ්ඩාවල ඉහළ ලුණුගම අංක 222 දරණ නිවසේ පදිංචි ප්‍රේමලතා ගුණරත්න ජයසේන ඇතුළු දූ දරුවන් විසින් සිව්වන දායකත්වය දැරණියගල දෙමැද කොස්ගහේ ඉන්න පදිංචි WH ගුණවතී සහ PG ජෝන් සිඤ්ඤෝ දෙපළ පස්වන දායකත්වය ගම්පහ ඉහළගම වලව්වත්තේ අංක 161කින් බී ධර්ණ නිවසේ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 පින්වත්නි ඔබ අහලා තියෙනවා මනුස්ස ලෝකේ අපි ඉපදුනාට පස්සේ ඒ මනුස්ස ලෝකෙ ඉපදෙනවා කියන එකක් දුර්ලභ කාරණාවක්. බුද්ධ වචන අහන්න ලැබෙන එකක් දුර්ලභ කාරණාවක්. හැබැයි මේ කාරණා රාශියක් දුර්ලභේව බුදුරජාන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ දේශනා කරන ශන සම්පත්තියත් දුර්ලභයි. ශන සම්පත්තිය පින්වන්දේ සන සම්පත්තිය කියන එක ඇත්තටම මනුස්ස ජීවිතයේ වගේම බුද්ධෝත්පාද කාලයේ වගේම සන සම්පත්තිය අපිට හිමි වෙන එකත් අතිශයින්ම දුර්ලභම දෙයක්. හැබැයි ඔබට යම් මොහොතක ඒ සන සම්පත්තිය ලැබුණොත් ඔබට මේ ජීවන රටාව තුළ මේ සසර සකස් වෙන ක්‍රමය ඔබටම අවබෝධයක් වෙලා ඉන් අත් මිදෙන්න ඉන් නිදහස් වෙන්න ඔබ හිත තුළම සකස් වෙන යම් වැඩපිළිවෙලක් හැබැයි මේ වැඩපිළිවෙල සකස් වෙන්නේ පින්වත්නි සන සම්පත්තිය ඔබට ලැබෙන්න ඕන එහෙනම් දැන් ඔබ දන්න විදිහේ හැටියට අහලා තියෙන කුමක්ද ශරණය කියන්නේ දන්නවද ෂණය කියලා කියන්නේ මොකද්ද? ඈ අහලා තියෙනව නේද? ෂණ සම්පත්තිය කියලා කියන්නේ පින්වන්නේ ධර්මය අපට මුණ ගැහෙන වෙලාව. ධර්මයේ මුණ ගැහෙන වෙලාව. හැබැයි ධර්මයේ මුණ ගැහෙන වෙලාව කියනකොට ඔබ වැරදි සිතවිල්ලකට යන්න එපා. මොකද දැන් මේ බණ අහන වෙලාව ධර්මයේ මුණ ගැහෙන වෙලාව නෙමෙයි. හැබැයි බණ කියන වෙලාවත් ධර්මයේ මුණ ගැහෙන වෙලාව නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කියවන පොත්පත් කියවන වෙලාවත් ධර්මයේ මුණ ගැහෙන වෙලාව නෙමෙයි. සත්‍යයනාවත් එහෙමයි. හැබැයි මතක තියාගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින්න පුළුවන් ක්‍රම පහක් කියලා. ඒකේ එකම එක ක්‍රමයක් තමයි ධර්මයේ දේශනා කරද්දී තවත් එකක් තමයි ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒ වගේම මානසිකාරය දෙද්දී ඒ වගේම සජ්ජායනා කරද්දී භාවනාව තුළින් ඔය ක්‍රමවලින් පුළුවන් හැබැයි මම මුලින් කිව්ව දේ ඊට වෙනස් වෙනස් කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාව ෂණය නෙමෙයි කියන්නේ එතකොට ෂණය වෙන්න නම් ඔබට ඒ මොහොතට ඒ දහම් පදයක් එක්ක ඔබේ සිත එන්න ඕන. නැත්නම් ශ්‍රවණයට විතරක් දීලා හරියන්නේ ඒ අහපු දහම් පදයක් එක්ක ඔබේ සිත උඩට ඇවිල්ලා ඊට පස්සේ මේ මානසිකාරයත් ඒ සමගම යන්න ඕන. දැන් බාහල තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරද්දිත් රහත් වෙච්ච උත්මයෝ ඉන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරලා ශ්‍රවණය කරද්දී කියන්නේ දේශනාව බුදුරජාන් වහන්සේලා කරගෙන යද්දී එකම ඒ අසුනේදීම රහත් වෙච්ච අය ඉන්න පුදුම විශාල සංඛ්‍යා. දහස්කන සමහරලාට එක එක ස්ථානයේ හිම රහත් වෙලා තිනවා. එතකොට ඒ වෙන්නේ පින්වත්නි ඒ ධර්මයත් එක්ක ඒගොල්ලෝ නුවණින් මොකද්ද කරන්නේ? නුවණින් විමසනවා. දැන් අද ඕගොල්ලෝ එහෙම නෙමෙයිනේ. අද බොඩා ගොඩාක් අය කරන්නේ මොකද්ද? ධර්මය අහලා මතක තියාගන්න එකක් කරන්නේ. එතකොට අර ඒ කරන්නේ මොකද්ද? මේ පුරව ගන්නවා. ඔළුව තුල පුරව ගන්න එකක් තමයි තියෙන්නේ කරුණු වලින් එකතු කර ගන්නවා. ඕකට කියන මොකද්ද? බහුශෘත කියන්නේ කියන්නේ පාණ්ඩිත්‍ය බව පාණ්ඩිත්‍ය බව දැන උගත් බව දැන උගත් බවට ඒ හොඳයි. ඒක ධර්මය නම් නෙමෙයි. ඒ නිසා අන්න ඔබ දැන් කල්පනා කරගන්න ඕන කුමක්ද? එහෙනම් ශන සම්පත්තිය කියලා කියන්නේ ධර්මය ඔබට මුණ ගැහෙන වෙලාව. එතකොට දැන් ධර්මය මුණ ගැහෙන වෙලාව කියනකොට ඔබ දැනගන්නත් ඕන ධර්මයේ කියන්නේ මොකද්ද කියන එකත්. නැත්තම් දැන් සමහර විටක අපිට හිතෙයි මේ ඒ මුණ ගැහෙන වෙලාව කියන එක වෙන විදිහක හිතෙයි. දැන් මොන හරි අපිදමු අපි පුණ්‍ය භාගී ප්‍රතිපදාවක් සිදු කළා. දානයක් දුන්නා, ආරාමයක් හදලා පූජා කරා කියන්නකෝ. එතකොට ඔබේ හිතට හරි ප්‍රසාදයක් නේද තියෙන්නේ? ප්‍රසාද චිත්තයක් තියෙනවා. එතකොට ඒක ඔබට ධර්මයේ මුණ ගැහිච්ච අවස්ථාවක්ද? ඒක ධර්මයේ මුණ ගැහිච්ච අවස්ථාවක් නෙමෙයි. ඒක ධර්මයේ මුණ ගැහිච්ච අවස්ථාවක් නෙවෙයි. එහෙනම් ඔබට ධර්මයේ මුණ ගැහෙනව නම් පිනන්නේ ඒ ඒ අවස්ථාව තුල ඔබට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙන්න වෙනවා. ඒ ඒ එකම සනය තුල එකම අවස්ථාව තුල ඒ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනවා. එතකොට ඒ බෝධිපාක්ෂික ධර්මයන් එහෙම වැඩෙනකොට අපිට හැබැයි අවබෝධයෙන්ම තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්න ඕන. ඒ සිදු වෙන වෙලාව තමයි ඔන්න එහෙම වුණොත් ඒ ඒ වෙලාව තමයි ෂණය. හැබැයි එතකොට දැන් ඔබ මතක තියාගන්න ඔබට දැන් දහමක් අහද්දී හෝ අහපු දහමක් මෙනෙහි කරද්දී හෝ ගෙදර ගිහිල්ලා හෝ හුදකලා තැනක හෝ මෙනෙහි කරද්දී ඔබට ශනය පහළ වෙන්න පුළුවන්. ඒක තමන්ගේ හිතරම දැනෙනවා. පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒ ඒ මොහොතකින් නැවතත් ඒ අහිමි වෙන්න පුළුවන්. එතෙන්දී එහෙම අහිමි වෙන්න පුළුවන් කියලා කියන්නේ නැතිම වෙනව නෙමෙයි. දැන් ඔබට එතෙන්දී යම් දෙයක මේ ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳව පංච උපාදානස්කන්ධයන් පිළිබඳව මේ තුල ඔබට යම් දෙයක යථාර්ථ ස්වභාවය වැටහෙයි. වැටහෙන වෙලාව සැබවින්ම ඒක අනිච්ච දුක්ඛ අනාත්ම විදියට පංච උපාදානස්කන්ධ විදියට පටිච්ච සමුප්පන්න විදියට ඒ විදියට වැටහෙන වෙලාව වෙනකොට අන්න ඒක ෂණය හැබැයි ඒක ශනේ එතෙන්දී අටගත්තා. ඊට පස්සේ ඔබට ඒ වෙලාවේ හරි සැනසෙල්ලක් වගේ ලැබෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ තව ටිකක් try උත්සාහ දරයි ඔබ ඒක ලබා ගන්න කියලා. ඒ වෙලාව. නමුත් ඒක නොලැබෙන්න පුළුවන් ඒ වෙලාවෙන් පස්සේ අයිත් පසු වෙලාවල ලැබෙනවා. නමුත් ඔබට ශනේ එහෙම හිමු වුණා නම් පින්වත්නි ඊළඟටත් ඔබගේ හිසිත ඔය යම් යම් අපි හිතමු ශනේ උදා වීමත් එක සෝතාපන්න ඵලයේ සාත් වුණා කියලා. එතකොට සෝතාපන්න ඵලයේ සාත් වුණා නම් ඔබ කරන කටයුතු ඔහි කරගෙන යයි. හැබැයි මේ ඔබට යම් යම් දේවල් වල අනිත් අන් අය දකිනවට වඩා එහෙන් ඔබ දකිනවා. එහෙන් දකිනවා කියලා කියන්නේ අන් අය දකින දේ අන් අය පරිහරණය කරන එක ඔබත් පරිහරණය කරයි. හැබැයි අන් අය පරිහරණය කරන දේ ඔබ පරිහරණය කරන දේ එකම වුණාට ඒ දෙගොල්ලන්ගේ සිත තුල ක්‍රියාත්මක වෙන ස්වභාවය ඔබේ ඊට එහා වෙනවා. ඒක තුල යමක් අපිටම යමක් අනිත්‍ය දුක් බව දැන දැක ගනිමින් දෙයක් පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට දැන දැක ගනිමින් පාවිච්චි වෙනකොට අපි ඒක තුළට ඇති කරන සමුදය ඒ කියන්නේ ඒකට ඇති කරන තණ්හාව ඒක අපේ අඩු වෙනවා වෙන කෙනෙකුට සාපේක්ෂව අඩු වෙනවා. එතකොට ඔබ සාමාන්‍ය හිතන්නේ මෙහෙම යම් පුජ්‍යලයක් සෝතාපන්න වුණොත් ඒ පුද්ගලයට කරන්න බැරි කාරණාවල් කිහිපයයි තියෙන්නේ. සෝතාපන්න පුජ්‍යලය පින්වත්නි පංචානන්තරීය පාප කර්ම කරන්නේ නැහැ. ඒ ගැන ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටියනුත් අත්මිදෙනවා. ඕක තමයි කර නොහැකි දේ. මාව මරන්නේ නැහැ, පියාව මරන්නේ නැහැ, රහතුන්ගෙන් ගිලේ සොලවන්නේ බුදුන් ඝාතන බුදුන්ගෙන් ගිලේ සොලවන්නේ රහතුන් ඝාතනෙට යන්නේ. ඒ දේවල් වලට යන කෙනෙක් නෙමෙයි. හැබැයි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. කොහොමද සෝතාපන්න වෙනකොට සම්මිය දෘෂ්ටි බවට පත් වෙලානේ. නමුත් අනිත් දේවල් නොකරයි කියලා සහතිකයක් වෙන්නත් බෑ. හැබැයි අන් දේවල් කරන්න පුළුවන්. සමහර දැන් සම්මතයේ වැරදි දේවලුත් කෙරෙන්න පුළුවන්. ඒ දේවල් කරෙන්න පුළුවන්. හැබැයි එකක් තියෙනවා ඒ දේවල් කරාට පින්වත්නි අර ඒ සිත් බොහෝ කාලයක් පවත්වන්නේ ඒක තුල ඇලී ගැලී බොහෝ කාලයක් යන්නේ නැහැ. දැන් කියන දේ ඔබ හිතන්නකො මෙහෙම කවුද අපේ අර විසාකා උපාසිකාව මිනිබිරිය මැරිලා කියලා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනවා කියන කතාව දන්නවනේ. ආවේ කොහොමද? කෙස් වැටියේ තෙම්මගෙන කඩාගෙන ආවේ. ඒ කාලේ එහෙමයි සාම්ප්‍රදාය. කෙනෙක් මරුණන් කොණ්ඩෙ තෙම්ම ගන්නවා. ඊට පස්සේ බොහොම දුකෙන් සෝතාපන්න ශ්‍රාවිකාවක් විසාකාව. සෝතාපන්නයි ආව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් අතින් වාරණ මොකද කොණ්ඩේ කඩාගෙන මේ තෙම්මගෙන. ඊට පස්සේ ඇහුව මේ විසාකාව මොකද මේ කොණ්ඩේ තෙම්මගෙන? අනේ ස්වාමීනි අපේ මුළු ගෙදරම ආලෝකමත් කරමින් හිටපු මිනිබිරිය හදිසියෙම මිය පරලෝ ගියා. දැන් ගේම එක පාළුයි කිව්වා. මෙහෙම කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාව මේ නගරේ ඔය වගේ පොඩි ළමයින් කොච්චෙක් විතර ඉන්නවද? ස්වාමීනි ගොඩ පිරිසක් ඉන්නවා කිව්වා. ඊට පස්සේ අහනවා මේ විසාකාවේ සේරම මිනිපිරියු ටික ඔයාට දෙනවනම් අනේ ස්වාමීනි අපේ ගෙදර පිරිල්ලයයි කිව්වා. හරි සතුටුයි කිව්වා. බලන්නකෝ මේ සෝතාපන් ශ්‍රාවිකාවක් කියන්නේ. හරි සතුටුයි කිව්වා මගේ හදවත පිනා යනවා කිව්වා ගේ පිරිලා තියෙයි කිව්වා ඊට පස්සේ අහනවා විසාකාව සාමාන්‍ය මේ නගරේ එවැනි මිනිබිරියෝ දවසකට කී දෙනෙක් විතර මැරෙනවද සාමාන්‍ය 5-6 දිනක් මැරෙනවා ඉතින් ඒ නගර ලොකුයිනේ මැරෙනවා එනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් විසාකාව ඔබට හැමතිස්සෙම කොණ්ඩෙතෙම්මගෙන තමයි ඉන්න වෙන්නේ හැමතිස්සෙම කොණ්ඩෙ තෙම්මගෙන ඉන්න වෙන්නේ. අන්න බලන්නකෝ. අර වචනේ කිව්ව විතරයි ආන්න. අන්න ආරි ශ්‍රාවිකාගේ ස්වභාවය. දැන් අර දුකටපත් වෙලා දුකෙන් දැන් යඳාගෙන හිටියා. සෝතාපන්නයි. නමුත් අන්න දැන් බුද්ධ වචනයක් ආවා. කුමක්ද ආවේ? එහෙනම් ඉතින් හැමදාම කොණ්ඩෙ තෙම්මගෙන ඉන්න වෙයි. ඒ කියන්නේ මොකද නේ? හැමදාම කට්ටිය මැරෙනව නෙවෙයි. හැමදාම තෙම්මගෙන ඉන්න වෙයි. එතකොට ඒකෙ දෙන්නේ මොකද? එහෙනම් මැරෙන එක වළක්වන්න බෑ උපදින කට්ටිය මැරෙනවනේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා විසාකාවේ වලම කියනවා කොහොමද ස්වාමීනි මට මේ නගරය නෙමෙයි අපේ ගෙදරින් අනිත් මොනුබුරු මිනිබිරිවත් ඕන ඕන නෑ ස්වාමීනි අන්න බලන්නකෝ ඒ ඒ හිතක ස්වභාවය දැන් ඔබට ඔබට කිව්වන කොහොම කිව්වත් ඒක පිළිගන්නේ ඕන කියන එක තමයි ඉන්නේ. අන්න ඒකද මම එතන ගෙනහැර දැක්කුවේ එහෙම සෝතාපන්න ෂණයේ උදා වෙච්ච පුජ්‍යලයේ කුට පින්වත්නි මේ ඒ අකුසල චෛතසික ධර්මයන් සසර පවත්වන කෙලෙස් වැඩි වෙන ධර්මයන් දිගින් දිගට දිගටම එක විදිහට පවත්වන්න යන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඒක ක්‍රියාත්මක වෙනෝ උනාට එයාට ටිකක් දුර ගිය හැටියේ හැරි සිහි කල්පනා වෙනවා මේකේ ආදීනවයක්. එයා එයාට ඒකේ ආදීනවයක් දකිනවා. හැබැයි ආදීනවේ දකිමින් අර කටයුත්ත තුළ යෙදෙන්න පුළුවන්. ආදීනවේ දකිනවා. එතකොට ආදීනවේ දකිමින් ඒ කටයුත්ත කරනකොට අන්න බලන්නකෝ. එතකොට ඒගොල්ලෝ ඒ කෙරේ තියෙන උපාදාන කරගන්න ස්වභාවය නැති වෙනවා. උපාදාන ස්වභාවය තමයි ඒක තුල අඩුවෙන් දැන් අර අනාථපිණ්ඩික රජතුමාගේ සුමනා කියලා දිනියක් හිටිය සෝතාපන්න ශ්‍රාවිකාව විවාහ කරලා දුන්නා. මිත්‍යා දෘෂ්ටිය පවුලකට. ඊට පස්සේ කිව්වා මේ දැන් කොච්චර දම්පැන් දීපු දුවක්ද? ඊට පස්සේ ඒ ගෙවල් වල දම්පැන් දෙන්නේ නැහනේ. ගිහිල්ලා බැලුවම් මේ එක දවසක් කිව්වා මෙන්න මේ අපි රහතන් වහන්සේලා 500ක් වඩම්මෝලා දානයක් දෙනවා කිව්වා. අර මිත්‍යා දෘෂ්ටියේ gedara ඒ සම්පූර්ණසේ gedara කට්ටිය කිව්වා. ආ දැන් මෙයාත් හරි සතුටෙන් සාදු සාදු කියලා අනුමෝදන් වෙලා දැන් දාන්න සූදානම් වෙන්න කටයුතු සේරම කරනකොට සිටු gedara ඊට පස්සේ සුමනා මේ දාන්න ඒගොල්ලෝ ආපු වෙලාවට උඩ තට්ටුවෙන්ද පහළට බැස්සා දෙයනේ බහැලා බලනකොට කවුද හිටියේ කවුද දන්නවද ඈ නිගන්ටයෝ ටිකක් නෙව. ඇවිල්ලා ඊට පස්සේ එවලේම සුමන උඩට දුවගෙන ගියා මේගොල්ලෝ දෝගොල්ලෝ අදහන රහතන් වහන්සේලා මේ නිගන්ටයෝ ටිකක් නේ. මේ කවුද ඕගොල්ලෝ අදහන කියලා එකපාරට උඩට නැගගෙන නැගගෙන ගියා පටිපෙළ. ඊට පස්සේ අර ගෙදරට අපහාස කළා කියලා ඒගොල්ලොන්ගේ ඉතින් ප්‍රශ්න තියෙනනේ සම්මතේ කුල ප්‍රශ්න වරම තියෙනෝනේ. අපහාස කළා මේව කළා කියලා දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් ඒගොල්ලෝ අදහන අයනේ. ඊට පස්සේ දැන් ගෙදර අනිත් කට්ටියක් දොස් කියනවා සුමනට මෙහෙම මෙහෙම තියෙනවා. ඊට සුමන උඩ තලයේ උඩ සඳළු තලයට ගිහිල්ලා පින්වත්නි අන්න බලනෝ සඳළු තලයට ගිහිල්ලා ඉවරලා සුමන අර පිච්ච මල් ටිකක් කඩලා අදිෂ්ඨානයක් කරනවා අදිෂ්ඨානයක් කරනවා මේ මට හෙට දාණයට 500ක් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ගෙදරට හෙට දාන්නට වඩනසේක්වා කියලා අදිෂ්ඨාන කරලා අර මල් ටික උඩ දානවා. ඊට පස්සේ අර එක මලක්වත් වැටෙන්නේ නැහැ පින්වත්නි. ඊට පස්සේ අර මල්ටි බුදුරජාණන් වහන්සේ වැඩෙනවා ජේතවනාරාමේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට හෙට දානට ආරාධනා කරන්න ඇවිල්ලා කට්ටිය. ආරාධනාවට ඇවිල්ලා දැන් ඔහොම ඉන්නවා තාම ආරාධනාව කිව්වේ නැහැ. ඇවිල්ලා වාඩිලා සතුටු සාමිචි කතාවේ දෙනවා. එදිරිලා කියනවා ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපේ ගෙදර දාන්න අනුකම්පාවෙන් යුක්තව වඩනසේක්වා කියලා. ඊට පස්සේ කියනවා මේ උපාසකතුමා දැන් පොඩ්ඩක් ප්‍රමාද වැඩි. මට ආරාධනාවක් ආවනේ දැන්. ඒක මම පිළිගත්තා කියලා. ඊට පස්සේ කෙනෙක් කවුද ස්වාමීනි ඔබ වහන්සේට ආරාධනාව කරන කවුරුවත් ආයේ නැහැ අපි තමයි මේ ඉන්නේ කියලා ඒගොල්ලෝ දැන් ඒක පිළිබඳ දුක් ගැනවිලි කියනවා නෑ නෑ මගේ ශ්‍රාවිකාවක් අසරණ භාවයට පත් වෙලා ඉන්න මේ උඩ තියෙන පිච්චමල් ටික ඒ ශ්‍රාවිකාව එහි ඉඳලා අදිෂ්ඨාන කරා හෙට දාන්නට වඩින මම ඒ ආරාධනාව පිළිගත්තා අන්න බලන්නකෝ එතකොට ඒ අන්න ඒ වගේ දැන් ඒ ඒ වගේ ශන සම්පත්තිය උදා කරගත් අය තුල නිරන්තරයෙන්ම යථාර්ථවාදී අවබෝධන බහිනව හිත. එතකොට එන්නේ ඒක තමයි පින්න නැතුව දැන් මේ සාමාන්‍ය කෙනෙක් මගපල ලැබුවද කියලා දැනගන්න දැකගන්න බාහිරින් බාහිරින් බෑ. දැන් අපි කටේ හිතන් ඉන්නේ බාහිර ක්‍රියාව තුලනේ. ඉන්න බාහිරින් නෙමෙයි. ඒ හිත තුල සිදුවෙන ක්‍රියාව. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් තුලින් බලන්න ඕපනායක විදියට. තමන් තුලින්. අන්නේ තමන් තුලින් බලන්න පුළුවන් නම් එතකොට තමන්ට තේරෙනවා ඒ ඒකේ ස්වභාවය. පින දැන් සෝතාපන්න ජාත සෝතාපන්නයින් දැන් උපතින් manuss ලෝකයයි උපදිනවා උපතින්ම කවුද? සෝතාපන්නයි. එතකොට ඒ උත්තමියෝ ඒ කාලේ එහෙම ඉඳලා කටයුතු කරලා ඒ සුදුසු මේ ඒ කායික ශක්තිය මානසික ශක්තිය ඒගොල්ලන්ගේ සුසු කාලේ වුණ හැටි අන්න එතන අවබෝධයකට එනවා. ඒ தත්වයකට ඒ ඇත්තෝ එතෙන්දලාපත් වෙනවා. ඒගොල්ලන්ට මේක තුල යථාර්ථයක් තේරෙනවා. එතකොට ඒගොල්ලෝ මේ ධර්මයේ තුල ඒගොල්ලන් තේරෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනය ඒගොල්ලන්ට අවබෝධයක් එනවා. විවිධ විවිධ වෙන වෙන කෙනා ලියපු පොත්වල තියෙන ඒවා වෙන වෙන කෙනා කියපු දේවල් එහෙම නෙමෙයි ඒ ඒ මනස තුල ගොඩ නැගිලා තියෙනවා ඒක නැවත මනසින් විමසනකොට එයාලට ඒක අවබෝධයක් ලක් වෙනවා. ඒ නිසා පින්වත්නි මේක ධර්මයේ සාත්සාත් වීම කියන එක ඒ කියන්නේ Nirodhe සාත් වෙනවා කියන එක Tamanටම සිදු වෙන දෙයක්. ඉතින් මේ ජීවිතය තුළ බැහැ කියලා එකක් නෙමෙයි පුළුවන්. අපොහසත් වෙයි. අපි සාමාන්‍යයෙන් ඔබ පොඩි කාලේ වැටි වැටි තමයි නැගිටේ. නොවැටි නැගිට කෙනෙක් නැහැ නේද? ඒ වගේ මේ කටයුත්තත් කරන්න බැරි වෙයි. කාම ලෝකේ ගහන් යයි. ආපහු සිහිය පිටන්න. ආපහු ගහගෙන යයි. ආපහු සිහිය පිටන්න. නේ? නැතු එකපාරටම කියන එකම අවබෝධ වෙලා එහෙම යන පිරිස ඉතින් බොහෝ අල්පයයිනේ. එහෙමනම් සංසාරික වශයෙන් බුදුරජාන් වහන්සේලාගේ බණාර ඒකාසංග කල්පලක්ෂය තිස්සේ පෙරම් පුරාගෙන ආපු උත්මයෝ වගේ පුරුදු දිනු කරලා තියෙන්න ඕන. ඉතින් මේ දාරුචීරියල වගේ. ඉතින් ඒ නිසා ඔබට ඔහොම වැටි වැටි හැරෙන එකට ඉන්න. එතකොට ඒ යන්න එහෙම වෙනකොට පින්වත්නි ඔබ සමත් වෙනවා. ඔබ අහලා තියෙනනේ අර තව සූත්‍ර දේශනාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විස්තරම කරන වෙලාවමදී යම්කිසි කෙනෙක් යම් වරදක් කරන්න පුළුවන්. හැබැයි එයා දන්නේ නැහැ ඒක වරද බව. යම් කිසි කෙනෙක් දෙයක් කරන්න පුළුවන්. එයා දන්නවා මේක වරද කියලා දන්නවා ඒත් කියනකො කරනවා. එහෙම ඉන්නවද නැද්ද? ඉන්නවා. හැබැයි ඕගොල්ලන්ට මේ chance එකක් නෙවෙයි එතන තියෙන්නේ. වරද කියලා සැබවින් දැනගෙන වරද කරන කෙනෙක් ඉන්නව නම් අනංගන සූත්‍රය වගේ මට මතේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා හතරක් එතන. ඊට පස්සේ දැනගෙන ඒක කරන කෙනා අර නොදැන කරන කෙනාට වඩා හොඳයි කියනවා. එයා තමයි ශ්‍රේෂ්ඨ සම්පන්න පුජ්‍යලය කියන්නේ. ඇයි ශ්‍රේෂ්ඨ සම්පන්න පුජ්‍යලය කියන්නේ යා දැනගෙන කරන්නේ අනිවාර්යයෙන්ම තා පොඩ්ඩක් නුවණ විමසනකොට දැන් කරනවා වැරදි විය හැකියි. නමුත් නුවණ විමසනකොට එයා ඊළඟ තප්පරේ මේක අතහරිනවා. නොදන්න කෙනා නොතේරන කෙනා ඒක දිගටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා දැන් එතෙන්දී ඔබට ශක්තියක් නෙමෙයි දැන් එහෙනම් අපි රයිට් අප් බොරුව කියනවා මේක වැරදි බව තේරෙනවා. ඒ උනාට <laughs> කියන්න ඕන කියලා කියන්නේ කියලා එහෙම එකක් නෙමෙයි. ඔබට තේරෙන නම් බොරුව කියන්නේ නෑ. ඒක තේරෙනවයි? දැන් ඔබට මේ කරන දේ වැරදි කියලා තේරෙනවා නම් ඔබ ඒ වැරද කරන්නේ තේරෙනවා නම් කරනවද? ගිනි පෙනෙල්ල තියෙනවා පිච්චෙනවා කියලා දන්නවනම් අල්ලනවද? පිච්චෙනවා කියලා දන්නවනම් අල්ලන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපිට හදිස්සියෙන් අපි ගියක් ඇතුළේ ගිනි ගන්නවා. ඊට පස්සේ තියෙනේව කඩාගෙන වැටෙනවා. දැන් දැන් අපිට පයින්න වෙන්නේ දොරටුවෙන්. එතනත් ගින්දර තියෙනවා. නමුත් අපි අඩිය දීලා පයින් නැද්ද එළියට? පයින්නවා පිච්චෙන බව දන්නේ නැද්ද? පිච්චෙනවා. පිච්චුණත් පයින්න එළියට. ඇයි ඒ හේතුව එතනින් වෙන හානිය අර ඇතුලේ හිටියට වඩා අඩුයි. ඇතුලේ හිටියොත් හානිය වැඩිම පිච්චිලාම යනවනේ. එළියට පයින්නේ එහෙම වෙනවා. ඒ නිසා අන්න එහෙම වෙන්න පුළුවන්. ඔබට වරදක් කරන එක සැබවින් අවබෝධ නම් ඔබේ වරද කරන්නේ නැහැ. ඒ නිසා අන්න පින්වත් දෙහනම් අවබෝධයකින් තමයි මේ කටයුත්ත කරන්න ඕනේ. එහෙනම් ඔබට සෙනෙය උදා වෙන්න තියෙන්නේ පින්වත්නි, කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මය අහලා මානසිකාර්යය තුල යෙදෙන විට අන්න එතකොට ඔබේ මනස තුලම ගොඩනගෙනව පින්වත්නි, ඒ ඇති වෙන චෛතසික ධර්මයන් පිළිබඳ ඔබට අවබෝධයක් එනවා. ඒ දැන් තමන් මේ මොහොතක සිතනවා නම් ඒ සිතන සිතිවිල්ල රාග සහිතද, ද්වේෂ සහිතද, මෝහ සහිතද කියලා තමන්ගේ සිත දන්නවා. එතකොට ඒක තමන් තුලින්ම තමන්ටම තමයි ඒක මනා විදිහටම තේරෙන්නේ. එතකොට එහෙමනම් ඒකට පක්ෂව දැන් සිතවිලි පහල කරනවා. ඒකට පක්ෂව සිතවිලි පහල කරලා විවිධ විවිධ අරමුණු ශේෂ්ත්‍ර ඔස්සේ අපි ඒක විතර්ක කරනවා. ඒක විතර්ක කරනවා, ਵਿਚාර කරනවා, අරගෙන දැන් ඒක ඒක තුල දැන් මනස පවත්නවා. එතකොට ඔය පවත්වන ඒ මනස තමයි කියන්නේ පින්වත්නි කෙලස් කියලා. කෙලස්. එතකොට ඒ අපි සමහරට අහපු දෙයක් ආරම්භය එහෙම වෙන්න පුළුවන්. කියපු දෙයක් ආරම්භය එහෙම වෙන්න පුළුවන්. නැත්තම් දැකපු දැනගත දෙයක් ආරම්භය වෙන්න පුළුවන්. ඒ නිසා ඒ හටගන්නේ මොනවද? කෙලස්. එතකොට කෙලස් හටගන්නව නම් අනිවාර්යෙන් අපි දන්නවා ඒ කෙලෙස් වලට අපිට තියෙන විපාක කෙලෙස් කර්මනේ ක්ලේශ කර්මනේ. ඒකට විපාකයක් විපාකයක් තියෙනවා. ඒකට විපාකයක් තියෙනවා. එතකොට ඒ විපාක අපිට භුක්ති විඳින්න වෙනවා. විපාක භුක්ති විඳින්න වෙනවා. ඒ නිසා එතෙන්දී යන්න අපිට පුළුවන්කම තියෙනවා නම් හටගත්ත ක්ලේශ කර්ම දැන් ඒකට දැන් ඔන්න විපාකයක් එනවා. එතකොට ඒ විපාකය අපිට ශක්තියක් තියෙනවා නම් සැබවින් විපාකයක් වෙන්න ඒ කියන එක තේරුන්නේ නැහනේ. දැන් ඔබේ මනසට හිතුණ කියන්නකෝ මෙහෙම දෙයක්. මොන හෝ දෙයක් ඔබට මතක් වෙනවා. පින්වන්දි මනසට මතක් වෙනවා කියන්නේ අතීත සිතිවිල්ල. පුරාණ අන්තයක්. එතකොට ඒ මතක් වෙන එක මනසට පේන වගේ දැනෙනවා. දැන් ඒ දැනෙන්නේ ඒක විපාකය. ඒක ඒක විපාකය. දැන් මනසට ඔබ මොකක් හරි මේ හරි එක මෙහෙම ඉන්නකොට මොනවා හරි එකක් මතක් වෙනවා. මතක් වෙන විපාකය. හැබැයි ඒක කර්මයක්වත් මේ ක්ලේශයක්වත් කුසලයක්වත් අකුසලයක්වත් පිනක්වත් පවක්වත් නැහැ. ඒක ක්ලේශයක්. ඒ කියන්නේ ක්ලේශයක් නෙමෙයි විපාකයක්. හැබැයි ඔබට පුළුවන්කම තියෙනවා දැන් සමහර විට ඉතින් දැන් ওই ඉන්න අතරේ කොච්චර ඒවා මතක් වෙනවද නේ? ඒ මතක් වෙන්නේ නැද්ද? රූප ධම්ම රූප විදි රූප විදිනුත් අරමුණු වෙමින් මතක් වෙනවනේ. ඒ මතක් වෙන ගොඩක් ඒවා ඔහේ මතක් වෙවීම යනවනේ. නේද? ඒ යන්නේවෙන් ටිකක් නේද අල්ලගන්නේ? නේද? දැන් මතක් වෙන සියල්ලම අල්ලගන්නවද? නෑ. මතක් වෙන ඒවායින් ටිකයි අපි අල්ලගන්නේ. අනිත් ටික ඔහෙ මතක් කරලා යන්න අරිනවා. අන්න එහෙමනම් දැන් හේතුව පින්වත්නි ඒ විපාකයක් තමයි පළ දෙන්නේ. විපාකය. එතකොට ඔබ සමත් වෙනවා නම් විපාකය විපාකයේ විදිහට වෙන්න. ආරයිට් මට වෙන ඕව ඇත්ත එහෙම එකක් ආවා මතක් වෙනවා ඒක එහෙමයි ඕවනේ එහෙම තමයි කියලා ඒක වෙන්න අරිනවා. ඒක විපාකය. දැන් ඔබට ඔබ කරන්නේ මොකද්ද විපාකයේ කර්මයක් කරනවා. ඔන්න බලන්නකෝ දැන් දැන් පහලින් අපි මෙහෙන් ආයතනවලදී සකස් වෙච්ච දේ අදිවචන සම්පස්සයට මනසට ගෙනහිල්ලා එතන කර්ම කරලා එතන විපාක කරලා ඒ විපාකය දැන් විපාකයේ කර්මයක් කරනවා. දැන් කර්මය කරන්නේ කොහොමද? ඔබට පුළුවන් ඒ දැකපු රූපය, දැක් අහපු ශබ්දය, දැනුණ ගඳ සුවඳ ආරම්භය දැන් ඔබ මොකද්ද කරන්නේ? චේතනා පහල කරනවා. ඔන්න වැඩේ. දැන් සිතට මතක් වෙනව දෙයක්. දැන් ඔබ ඒ කරඹය චේතනා පහල කරනවා. ආන්න චේතනා පහල කරන්න පටන් ගන්නකොටම ඔබ ඒක සතුටින් පිළිගත්තා. ಗುಣ ಗುಣ කියනවා. දැන් සිත බැස ගන්නවා. සිත බැස ගන්නවා. එතකොට පින්වත්නි එහෙනම් ආන්න චේතනා පහල කරලා දැන් ඔබේ පහළ වෙන චේතනාව කෙබඳුද කියන එක දන්නේත් ඔබ. චේතනාව පහළ කරලා දැන් ඔබ ඒක ගැන මෙනෙහි කරනවා, සිතුවිලි පහළ කරනවා. ඕන්න කෙලෙස් හදනවා. දැන් ඒවා කර්ම. ඒකට නැවත විපාක තියෙනවා. බලන්නකෝ ඉතින් ගැළවීමක් තියෙද කියලා. එතකොට දැන් යම් කෙනෙකුට දැකපු දෙයක් හිතලා දැකපු දේ යම් මෙනෙහි වුණා විපාකේ ආවා විපාකය වූ එක දැක්ක එහෙම තමයි ඒ හේතු ගැටෙච්ච නිසා හටගත්ත දෙයක් දැන් ඉතින් මනස තුල ඒක පහළ වුණා මනෝ ධාතුවයි ධම්ම ධාතුවයි මනෝ විඥාන ධාතුවයි නිසා දැන් ඒ ඒ ස්පර්ශයත් නිරුද්ධයි ඒක නිරුද්ධයි කියලා කියන්නවත් දකින්නවත් මොකක්වත් කරන්න දෙයක් නැහැ ඒක අවබෝධ වෙනකොටම ඒක එතනින්ම නිරුද්ධයි එතකොට නිරුද්ධයි කියන්නේ අනිත්‍යයි ඒක ටික දකිනවා නම් ඔබ බොහොම සමත් එහෙම නැත්නම් දැන් ඔබ කල්පනා කරනවා රයිට් දැක්කනේ එහෙම එකක් දැන් ඔන්න අතරේ මතක් වෙනවා. ඊට පස්සේ දැන් ඔබට පහළ වෙන සිතුවිලි මොන විදියෙන් මේක තෙත් කරනවද කියන එක ඕපන එක විදියට උන බලන්න. Taman තුලින්ම බලන්න. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ කෙරෙහි අනුකම්පාවක්. අනුකම්පාවක් හිතිලා අයියෝ දැකපු ඒ කෙනා ඒ මිනිස්සේ වයසක කෙනෙක් කියලා හිතන්නකෝ. එයාට උදව්වක් කරන්න නැත්තම් කියලා ඉතින් හිත පහළ වෙනවා. එයාට කන්නත් නැතුව ඇති. කන්න ටිකක් දෙන්නේ නැත්නම් කොච්චර දෙයක්ද මේ කියලා දැන් හිතක් පහළනවා. ඒ සිත නරකයිද හොඳයිද? කතා කරනකෝ. නරකද හොඳද? ඒ? හොඳයි. ඒ සිත හොඳයි. හැබැයි දැන් පහළ වෙනවා. දැන් ඒක ඒ දැන් ඒ සිත පහළ වෙනවා. දැන් අන්න ඒ සිත පහළ දැන් මම කියන තැන හොඳට ඉන්න. දැන් ඉතින් අර විපාකය ළඟ දැන් අන්න දැන් ඔබට ඒක සිහියට එනකොට දැන් ඔබට බලනවා මෙයාට කන්න ටිකක් දෙන්නේ නැත්තම් අන්න සිත පහළ වුණා. ඒක හොඳයිද නරකයිද? හොඳයි. හැබැයි නමුත් එතන ධර්මයේ ඔබට මුණ ගැහිලාද? කතා කරන්නද? ධර්මයේ මුණ ගැහිලා නැහැ. ඇයි? මෙයාට කන්න ටිකක් දෙන්න නැත්තම් හොඳයි. එතකොට දෙන්න නැත්තම් හොඳයි කියලා ඒ කල්පනා කරලා දැන් එතන තියෙන ඔබේ අදහසක් මොකද්ද? මෙයාට කන් ටිකක් දුන ලොකු පිනක් යටිහිතෙන් දෙන ලොකු පිනක් ලැබෙන කොච්චර පුණ්‍ය කර්මයක්ද? එතකොට ඔබ අන්තයකට පැන්නා. ඇත කියන අන්තයට ගිහිල්ලා දිව්‍ය ලෝක මනුස්ස ලෝක අදිෂ්ඨාන කරගනිමින් තමයි ඒ කටයුත්ත කරන්නේ. එහෙම යන්න පුළුවන්. හැබැයි එතෙන්දී ඒක පිනක් ඒකත් එක පැත්තක අන්තයක්. තව පැත්තකින් කල්පනා කරනවා මේ මිනිස්සය ළඟ ලොකු ඉඩකඩම් ටිකක් තියෙනවා පොඩ්ඩක් චාටුවක් දාලා කැම් බීම් ටිකක් දීලා මොනවා හරි ටිකක් කරලා අල්ලගත්තා නම් අර ටික අල්ලගන්න පුළුවන් වෙයි කියලා ඔන්න වැරදි සහගත හිතක් පහළ වෙලා තියෙනවා. එහෙම පහළ වුණාට පස්සේ ඒක න දැන් අරක සම්මතේ පුඤ්ඤ සිතක්. දැන් මේක සම්මතේ අපුඤ්ඤාභි ඇයි පහල කරන සංස්කාරයක් නේ. චේතනාවක් නේ. ඒ නිසා සංකාරයක් මේක නරක සංකාරයක් නිසා අපුඤ්ඤාභි සංකාරයක්. මේ සම්මත ලෝකයට සාපේක්ෂව නරක නිසා අපුඤ්ඤාභි සංකාරයක්, අරක හොඳ සිතවිල්ලක් නිසා පුඤ්ඤාභි සංකාරයක්. එතකොට නරක සිතවිල්ල නිසා පව්, හොඳ සිතවිල්ල නිසා පිං. එතකොට නරක එක නිසා පව්, හොඳ එක නිසා පිං. පව්පින් දෙකම තියෙන්නේ කොහෙද? ඒ සිතේ. ඉතින් පව්පින් දෙකම තියෙන්නේ සිතේ. ඒ කියන්නේ පව්පින් දෙකම තියෙන්නේ ලෝකයේ. ලෝකයේ තුල. දැන් ඔබ ආන්නර පහළ වෙන ධම්ම ධාතුව, මනෝ ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව තුල මේ පහළ වෙන ඒ විපාක කර්මයේ ආරම්භය දැන් ඔන්න ඔබ හිතුවා උදව්වක් කරන්න. පිනක්. <clears throat> වෙන වැරදි වැඩක් කරන්න හිතුවා. පවක්. දැන් පිනට පවට දෙකටම ඔබේ සිත තුළම අර පහළ වුණු අරමුණ ඔස්සේ ගිහිල්ලා තමයි දැන් ඔබ මේක පහළ කරලා දැන් ඔන්න ඔය පැත්තේ දෙකෙන් එකට ගියා. ඔය දෙකම තුල ඔබ අසරණයි. දෙකම තුල ඔබට දැන් ඇයි හේතුව? පින් පැත්තට හිතලා ඒ සිත පවත්නවා අයියෝ මෙහෙම මෙහෙම කරන්න ඕන මෙහෙම මෙහෙම කරන්න ඕන උදව් කරන්න ඕන කියලා සිතවිල් පවත්නවා. ඒ හිතන හිතන සිතක් පාසාවම පහළ වෙන්නේ මොනවද? කෙලෙස්. අරයට නරක දෙයක් කරන්න හිතන හිතන පාසාවම පහළ වෙන්නේ කෙලෙස්. එතකොට බුද්ධ දේශනාව මොකද්ද? දැන් මේ පැත්ත පින් මේ පැත්ත පව්. පුඤ්ඤ පාප පහි නස්ස. පින් පව් දෙකම අතහැරෙන්න ඕන. මැදුම් පිළිවෙතට එනකොට පින් පව් දෙකම අතහැරෙන්න ඕන. දැන් පින් පව් දෙකම අතහැරෙන්නේ කියන්නේ දැන් පින් කරන එක කියන්නේ දැන් ඔය කරන කටයුත්ත අතහරින්න කියන එක නෙවෙයි. මනස තුල දැන් මේක ක්‍රියාත්මක වෙන්න ඕන. මනස තුල එතන ක්‍රියාත්මක වෙන්න ඕන මොකක්ද එහෙනම්? දැන් පුඤ්ඤ පැත්ත කළොත් ඒත් නැවත ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. අනිත් පැත්ත පව් පැත්ත කරොත් ඒත් ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. පින් කළත් ලෝකය, පව් කළත් ලෝකය, පින් කළත් දුක, පව් කළත් දුක. එතකොට දැන් අපිට ඊතර වෙනමක් ලැබුණේ නැහැ. පිනට සාපේක්ෂව පව දුකයි කියන සාපේක්ෂතාවයක් විතරයි. එතකොට දැන් බුද්ධ දේශනාව අනුව ෂණය ඔබට ළඟා කරගන්න පුළුවන් ෂණය. දැන් කොහොමද සෙනෙය ළඟා කරගන්නේ? අන්න සෙනෙය ළඟා කරගන්න දැන් ඔබට පුළුවන් මෙහෙම හිතන්න. හැබැයි ඒ ෂණය ළඟා වෙන විට ඔබට Nirodhe සාත් වෙන්න ඕන. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයනුත් සමුදය සත්‍යයනුත් අතහැරිලා Nirodhayට එන්න ඕන. මා Nirodhayට එන්න ඕන. එතකොට ඒකමනේ මාර්ගය වෙන්නේ. එතකොට පින්වත්නි, එහෙමනම් දැන් අපිට හිතන්න තියෙන්නේ දැන් අපිට විපාකයේ පිණිස දැන් උන දෙයක් ඔබ වාඩි වෙලා ඉන්නලා කර කුමක් හෝ සිතෙනවා. ඒක විපාකයක්. සිතන දේ දැන් කල්පනා කරන්නකෝ මේ මනෝ ධාතුවයි ධම්ම ධාතුවයි මනෝ විඥාන ධාතුවයි ස්පර්ශ වීම නිසා දෙයක් කුමක්ද? දැන් පේනුණා. පෙනුනේ මේ මෙන්න මේ හේතු ස්පර්ශය ගැටුණු නිසා. ඒ ගැටුණු හේතු මේ මොහොතේම නිරුද්ධයි. එහෙනම් අර දකින රූපයත් ඒ මොහොතේම නිරුද්ධයි කියලා නිරුද්ධයි කියලා කියන්න ඕනත් නැහැ. ඔබ ඒක අවබෝධ වෙනකොටම නිරුද්ධ කියලා ඒ සිත අනිත්‍ය නැත්තම් නිරුද්ධ කියලා දකින විටම ආන්න ඔබ පින්පැතරවත් පව්පැතරවත් යන අවස්ථාවක් වෙන්නේ ඇයි පිනක් කරන්න එපා සත්වේ පුජ්‍යලයක ඉඳලා පවක් කරන්නත් එපා සත්වේ පුජ්‍යලයක ඉඳලා එතකොට මේ සත්ව පුජ්‍යල ආත්ම සංකල්පය කියන එකට එතනම ප්‍රහාරයක් වැදිනවා ඇයි මේක මේ සිත තුල ගොඩනැගිලා තියෙන ස්කන්ධයක්. සිත තුල සිත තුල ගොඩනැගිලා තියෙන ස්කන්ධයන් ටිකක්නේ. ඉතින් මේ ස්කන්ධයන් ටිකට උදව් කරනවා කියන එකත් පුදුම කතාවක්නේ. මේ ස්කන්ධයන් ටිකට ශාප කරනවා කියන එකත් පුදුම කතාවක්නේ. උදව් කරන්න එපැයි ස්කන්ධයන් නොවේ සත්වෙක් නම් හතුරුකමක් කරන්න එපැයි සත්වෙක් නම් දැන් මේ ස්කන්ධයන්ට ඒක පහළ වීමක් නෙවෙද උනේ එන ස්කන්ධයන්ට ඒක පහළවීමක් නෙවෙද කියලා දැනගත්තොත් දැකගත්තොත් ආන්න එයා ඒ මොහොතේම Nirodhe සාත් වෙනවා. ඒ අරමුණ නැවත ප්‍රතිසන්දි නොවන අරමුණ බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඇයි ඒ අරමුණ තුල තණ්හාව ස්පර්ශ කරන්නේ නැති වෙනවා. ඒ අරමුණ තුලම දැන් බලන්න එහෙම සිතනකොටම දැන් මේක මේ හේතු ගැටුණු නිසා තමයි දැන් මට මේ රූපයක් මෙහෙම දෙයක් මේ කරපු දෙයක් කියපු දෙයක් මතක් වුනේ. ඒ හේතු ගැටුණු හේතුත් නිරුද්ධයි මේ මතක් වුණු මතක් වුණු සිතත් මේ මොහොතේම නිරුද්ධයි කියලා දකිනකොටම ඔබට රාග ద్వේෂ වලට යන්නේ නැහැ. එහෙම යන්නේ නැති වෙනකොටම එහෙම වෙනකොටම එතනම පින්වත්නි තියෙන්නේ අනිත්‍ය මතුවලා තියෙන්නේ. එතනම දුකමයි මතුවලා තියෙන්නේ. එතනම අපිට ඕන විදිහට පවත්වන්න බෑ කියන අනත්ම ලක්ෂණයමයි. ඒ කියන්නේ මම මගේ මගේ ආත්මය නෙමෙයි කියන කියන්න ඕනේ ඒව වචනෙන් කියව කිව යන එකක් නෙමෙයි. ඒ දකින්න දසුන තුලම ඔබට තේරෙනවා මම කියන්නේ පැහැහිම දෙයක් තිබිලා මගේ කියන්නත් පැහැහිම දෙයක් වෙලා මගේ ආත්මය කියන්නත් පැහැහිම දෙයක් කියලා දැන් මෙතන ස්කන්ධට ඊග ගැටුමක් නේ වෙන්නේ මේක ධර්මතාවයක් ධර්මතාවයක් ස්කන්ධට ඊග ක්‍රියාවක් වෙන්නේ කියලා අවබෝධ වෙනකොටම ආන්න කෙලෙස් සංසිඳ වෙනවා අවබෝධ වුණා එතකොට කලකිරීමට හේතු වෙනවන්න බලන්නකෝ කලකිරෙනවා කියලා කියන්නේ දැන් එතන අවබෝධ වුණා. මේ ස්කන්ධයන්ට ඒ ගැටුමක් නේද උනේ දැන් මේක ගැන මම හොඳ පැත්ත මොන හරි පැත්තකට හිතුවත් නරක පැත්තට හිතුවත් එතනින් මං කෙලෙස් හදනවා. එහෙම නැතුව මෙතන ඇතිවෙන හේතුඵල ධහම දකිනවා. හේතු ගැටුණු නිසා ඵලය හටගත්තා. හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධයි කියලා. ඒක දකින විටම අනිච්ච දුක්ඛ අනත්ත ඉස්මතු වුණා. එතකොට එතන ඉස්මතු වෙනකොටම පටිච්චසමුපාදයෙන්ම තමයි මතු වෙලා තියෙන්නේ. එතකොටම සත්ව පුජ්‍යල ආත්ම සංකල්පය කියන එක එතනින්ම නැති වෙනවා. ඉතින් වදින්නේ හොඳටම ප්‍රහාරය වදින්නේ කොහාටද? ආන සක්කාය දෘෂ්ටියට. අන්න බලන්නකො සක්කාය දෘෂ්ටියට. මම මගේ මගේ ආත්මය කියන එකට එහෙම සිතිවිලි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා කියන එක නෙමෙයි එතනම දකිනවා එහෙම දෙයක් ද ස්කන්ධ ටික අද තියෙන්නේ කියලා. එතකොට මෙයා තුල කලකිරනවා කලකිරනවා කියන්නේ අවබෝධ වෙනවා. අවබෝධ වෙනකොටම නොයල්ම නොයල්ම තියෙනවා. ඇල්ම නැති වෙනවා. ඇයි පින්නන්දි අර දකින්න දැකපු මනසින් දැකපු එක පුජ්‍යලේ කියලා හිතුණු නිසානේ උදව් කරන්න යන්න හිතුවේ. පුජ්‍යලේ හිතේ කියලා හිතපු නිසානේ නරක කරන්න යන්න හැදුවේ. දැන් මේ ස්කන්ධ ටිකක් කියලා දැක්කනේ අන දකිනකොටම ආන ස්කන්ධ ටිකක් කියලා දකිනකොටම මෙයා ඇල්ම නැති වෙනවා. ඇල්ම නැති වෙනවා කියන්නේ නිරුද්ධ වීම පිණිස කටයුතු. නොඇල්ම පිණිස. නේ? එනිදන් මම කෙලෙස් සංසිඳ වෙනවා, කලකිරීමට හේතු වෙනවා, නොඇල්ම පිණිස, ඇල්ම දුරු කිරීම පිණිස විශේෂ ඥානය පිණිස උපකාරී වෙනවා. පින්නනි ඔහොම හිතන හිත තමයි විශේෂ ඥානය පිණිස. දක්ෂතාවය පිණිස ඒක හේතු වෙන්නේ. දැන් ඔය හිතන ඒ මොහොත සිතනකොටම ඔබ සිල්වත්. දැන් මෙයාට උදව්වක් කරන්න ඕනේ කියලා හිතනකොටම ඔබ සිල් දුසිල් හොඳම සිලුත් නෙමෙයි. සීලක් සාමාන්‍ය සීලයක් තියෙනවා. නමුත් ඒකත් අර ආත්ම දෘෂ්ටිය තුල ඉන්න සීලයක් නේ. නරක කරන්න හිතනකොටම සීලය ඇත්තෙම නැහනේ සම්මත ලෝක සීලයක් නැහනේ. නමුත් දැන් මේ අරමුණ මෙහෙම හිතනකොටම කය වචන සංවරයි. ඇයි කයට ඕඩර් එක එන්නේ නැහනේ මෙහෙම බලන්න, මෙහෙම කරන්න කියන එක. අතනින් මේක ලිහිලෙනවනේ. එතකොට කය සංවරයි. වචනේ සංවරයි. එතකොටම සිල්වත්. එහෙම නැත්නම් මෙයාට උදව්ව කරන්න ඕනේ කියනකොටම දැන් කටින් අතින් අපි ඒවට යන්න එපා සහයෝගයට. මෙයාට වැරද්දක් කරන්නයි කියනකොට කය වචනේ යන්න එපා එතෙන්ට. ආන්න එහෙනම් එතනම සිල්වත් වුණා. එතෙන්දී ඒ සිතන සිතවිල්ල තුලම එතනම සමාධිමත් වුණා. ඒ මොහොතේම ප්‍රඥාව පහළ වුණා. ඇයි අවබෝධයක් නෙමෙයි පැහැදිලි අවබෝධයක් නේ. පැහැදිලි අවබෝධයකටපත් වුණා ප්‍රඥාව පහළ වෙනවා. ඉතින් ඔය ඔය මොහොත තුලම තමයි වීරිය සම්පන්නක තියෙන්නේ. දැන් ඔය සිත හිතන්න සිහිය තියෙන්න ඕන. නුවණ තියෙන්න ඕන. සම්‍යක් ප්‍රධාන වීරිය තියෙන්න ඕන. ওই කටයුතු තියෙන්න ඕන. එතකොට එහෙනම් ඔතනම තමයි ওই විපස්සනාවක්. ওই භාවනාවක්. ඔතනම එක විට එකම සැරේ සමත විපස්සනා වැඩුණා. එතකොට ඒ එකම මොහොතේම අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කා. එකම මොහොතේම චතුරාර්ය සත්‍ය දැක්කා. ඒ මොහොතේම පටිච්චසමුපාදය දැක්කා. නේ? එතකොට ඒ මොහොතේම බලන්නකෝ බොජ්ජංග ධර්මත් වැඩෙනවා. එහෙම වෙනකොට කෙලෙස් සංසිඳ වෙනවා. අන්න බලන්නකෝ. එතෙන්දී මේ සසර පැවැත්මට අන්න සසර පැවැත්ම අඩු වෙනවා. එහෙම බලන්න පුළුවන් නම් සසරපගන්න බෑ. රාග දේශ ෂය වෙනවා. රාග දේශ නැති වෙනවා. විඥාණයට ආහාරයක් දෙන්නේ නැතුව අරන දැන් එන දැන් විඥාණයෙන් කියනවා රයිට් අපිට කියනවා මේ මේක මෙහෙම බලනවා රේ ලස්සනයි යාට මොනවා හරි උදව් ටිකක් කරනවා මෙයාට හතුරුකමක් කරනවා දැන් විඥාණයට දෙනවා දැන් අපි විඥාණයට ආහාර කවනවා අර අහලර එකට මේ වී කවනවා වගේ ආහාරයක් දෙනවා මොකද ඒ ඒ ගැනම හිත හිතා හිත හිතා ඉන්නවා ගැන විඥාණයට ආහාර දෙනවා ආහාර දෙනකොට යා මායාවකදී දිගින් දිගටම අපි රවට්ටනවා. දෙන්න හොඳ නෑ ආහාර. විඥානස්ස නිරෝධේන. එතකොට විඥානේ නිරෝධ වෙන්න හේතු වෙනවා. එතකොට අන්න එතනින් ඕක බහුල වශයෙන් භාවිතා බහුලී කතා. බහුල බහුල වශයෙන් ඔය විදිහට හිතන්න. හිතනකොට පින්වත්නි කියවන්න අහන්න නෙමෙයි නුවණින් හිතන්න ඕක. හිතනකොටම ඔබට යම් මොහොතක යම් වෙලාවක ඔබට මැදුම් පිළිවෙත මුණ ගැහෙනවා. ෂණේ උදා වෙනවා. කෙලෙස් සංසිඳ වෙනවා. මේ සසරෙන් එතර වෙන්න පුළුවන් කවදාකවත් සතර අපායකට නොවැටෙන තැනකට ඔබටපත් වෙන්න පුළුවන් ওই විදිහට කල්පනා කරන්න. නැතුව වෙන මොනවා කෙලෙස් වැඩි වෙන දේවල් නම් කොච්චර ඇහුවත් කොච්චරයි. නිසා දවසකට අර බෙහෙත් බොන වගේ උදේට දෙකයි දවල්ට දෙකයි රැයට තුනයි කියලා හරිවත් උදේට දෙසරයක්වත් හිතන්නකො දවල්ට දෙසරයක්වත් හිතන්නකො රැයට දෙසරයක්වත් හිතන්න. ඒ විදිහටවත් සිහි කල්පනා කරන්න කොයින සිතුවිලි. එහෙමවත්. ඒතකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් කල්පනා කරන්න අද විශේෂයෙන්ම මෙම ධර්ම දේශනාවේ දායකත්වයන් දරනවා කීප පොලක් අංක 450න් ඒ ඔරෙන්ජිල් වත්ත ඉහළ බියන්විල කඩවත පදිංචි MD ඒ තෙරේසා උපාසිකා මාතාව විශේෂ ඒ මාතාවගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ වසර 27කට පෙර මිය යන්ට යෙදුණු ස්වාමි පුරුෂයාත් වසර 33කට පෙර මිය ගිය දියණියට ඒ වගේම પરම්පරාගත සියලු මියගිය ඥාති හිතයිසින්ට මේ පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන ඒ වගේම කඩවත ගෝණහේන ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමාධිපති විමලානන්ද ලොකු හාමුදුරුවන් ඇතුළු එහි වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත් මාර්තු 14 වන දින උපන්දිනයේ යෙදෙන කේ පියසිරි පුතාට නිසාදි සෞම්‍යා සානිකා දිල්හානි ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් තෙරේසා තෙරේසා උපාසිකා මාතාවට ධර්මාවබෝධය පිණිසත් හේතු වේවා කියන අරමුණින් තමයි මේ කටයුත්තට මෑණියෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟ දායකත්වයේ සුමිත්‍රා සූර්යාරච්චි නොම්බර 45 අගලවත්තපාර මාතලේ. තම මෑණියන් වන එලන් සූර්යාරච්චි මහත්මිය අභාව ප්‍රාප්ති වර්ෂ 15ක් පිරීම නිමිත්තෙන් සහ තම පියාණන් වන ඇල්බර්ට් සූර්යාරච්චි මහතා අභාව ප්‍රාප්ති වර්ෂ 23ක් පිරීම නිමිත්තෙන්ද අනිකුත් පවුලේ නැසීගේ සියලුම හිත මිත්‍රාදීන්ට නිවන් සුව පතා සූර්යාරච්චි පවුලේ සම විසින් මෙම දායකත්වය දරනවා. ඒ වගේම ඊළඟ දායකත්වයේ දරනවා මණ්ඩාවල ඉහළ ලුණු ලුණුගම අංක 222 පදිංචි ප්‍රේමලතා ගුණරත්න ජයසේන ඇතුළු දූ දරුවන් විසින් අරමුණු වෙලා තියෙන වසර 30කට පෙර මාර්තු 6 වෙනි දින නැසී ගිය මේරිනෝනා ගුණරත්න මෑණියන්ටත් වසර 68කට පෙර මාර්තු 24 වෙනි දින නැසී ගිය අරොන් ගුණරත්න පියාණන්ටත් පවුලේ නැසී ගිය සියලු ඥාත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් පැමිණි නොපැමිණි ධර්මයේ ශ්‍රවණය කර සියලු දෙනාට ධර්මාවබෝධ පිණිසත් තමයි දායකත්වය දරන වෙනත් අරමුණු වෙලා තියෙනවා මාර්තු 23 වෙනි දින 9 වෙනි උපන්දිනයේ සමරන චාරුක ජයසේන මාර්තු 26 වෙනි දින 7 වෙනි උපන්දිනයේ සමරන ගෞරංගි ජයසේන ඇතුළු සියලු මුණුබුරු මිනිබිරියන්ට සෙත් පැතීමටද ඔවුන් කරන අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමේ අරමුණින් තමයි ඒ පින්වත් පිණිස මේක දායකත්වයේ දරන්නේ. ඒ වගේම තව දායකත්වයක් දරනවා දැරණිය ගල දෙමැද කොස් ගහී ඉන්න දෙමැද පදිංචි WH ගුණවති සහ PG ජෝන්ස් සිඤ්ඤෝ දෙපළ GH කරුණාවති මණිකේ මව WH ඩිංගිරි බණ්ඩා බණ්ඩාර පියා WH උපසේන මල්ලි යන මියගිය සීලු දෙනා සිහිපත් කරලා තමයි මේ පින්වත් පිරිසේ දායකත්වය දරන්නේ. වෙනත් අරමුණු වෙලා තිනවා ඉඹුල පිටියේ යෝගාශ්‍රමේ සියලුම ස්වාමින් වහන්සේලා ඇතුළු ධර්මමුණු පුරන්ට සියලු ඥාතිත මිත්‍රාදින චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් ඒ වගේම තවත් දායකත්වයක් දරනවා ගම්පහ ඉහළගම වලව්වත්තේ 161 B නිවසේ පදිංචි පත්මිනී මඩිහේවා මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් ගුණපාල මඩිහේවා ආදර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස තමයි දායකත් දරන්නේ වෙනත් අරමුණු වෙලා තිනවා ලීලාවතී ලියනගේ ආදර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය අරමුණු කර ගැනීමත් පිණිස එහෙනම් කල්පනා කරගන්න මෙම ධර්ම දේශනාවට දායකත් දරු සියලු පින්වත් පිරිස වෙනුවෙන් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාති වර්ගයාටත් මේ සම්බන්ධ වුණු ඔබ අප හැමදෙනාම නම් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාද දෙනවා ඒ වගේම කල්පනා කරගන්න සියලු පින් කැමති දෙවියන්ද මේ පින් අනුමෝදන් වේවා. මේ සම්බන්ධුණු සියලු දෙනාට මේ උතුම් ගෞතම සාසනය තුලම ශන සම්පත්‍ය උදා වෙලා අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාට තිරුවන් සරණයි අද දවසේදී අප හැමදෙනා කෙරෙහිම මෙත්සිතින් ධර්ම දේශනාව පවත්වා වදාළ තනමල්විල කිතුල්කුටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝාෂ සම්පන්නිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ගුවන්විදුලියේ දායකත්ව ධර්ම දේශනය මෙතකින් නිමවටපත් වනවා පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි